තවත් සමහර පොහොට්ටු වතුර මට්ටම හා සමව යන්තම් මතුවීගෙන වගේ වතුර මට්ටම හා සමව වැඩිලා තිබෙනවා. තවත් සමහර පොහොට්ටු වතුරෙනුත් උඩට මතුවෙලා ඉර පායනකම් බලාගෙන ඉන්නවා වගේ බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ මිස් වෙලා සූදානම්ව තිබෙනවා. අන්නේ වගේ බුදු පියාණන් වහන්සේට ඒ උපමාව අනුව වැටහුණා මේ ලෝකයේ සත්වයාගේ විවිධ බුද්ධි මට්ටම් සමහර අය ඒ සාංශාරික බුද්ධිය බොහොම අඩු අය ලෝකෙහිම ඇලිලා ගැලිලා ජීවත් වෙනවා පරලෝවක් ගැන හිතන්නේ නැහැ නිවනක් ගැන සසර දුක් කෙලවර කර ගැනීමක් ගැන හිතන්නේ නැහැ තවත් සමහර කොටසක් සිටිනවා යන්තමින් මේවා ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන් විදියට පරලෝව ගැන සසර දුක ගැන ඉඳ හිටලවත් කල්පනා කරන්න පුළුවන් ශක්තිය ඇති අය. තවත් සමහර අය ඉන්නවා සංසාරයේ බොහොම කාලයක් භාවනා වඩලා සිත දියුණු කරගත්තු අය ඒ අය අන්න අර වතුරෙන් ඉස්සිලා තිබෙන ඉර පානකම් බලාගෙන ඉන්න මල් පොහොට්ටු වගේ ඒවා ඒ බුදු පියාණන් වහන්සේ නැමැති ඒ සූර්යයා බුද්ධ සූර්යාගේ ධර්ම රශ්මිය වැටෙනවත් එක්කම පුබුදු වෙනවා. ඒ වගේ මිනිස්සෙයින්, ඒ වගේ ඒ දියුණු වූ චිත්ත සංතානයක්, භාවිත සංතානයක් ඇති ඒ මිනිස්සෙයින් බුදු පියාණන් වහන්සේගේ ඒ ධර්ම රශ්මිය වැටෙනවත් එක්කම නෙළුම් මලක් මානෙල් මලක් පුබුදු වෙන්න වගේ පුබුදු වෙනවා. ඒ අයගේ දහම් මැස පහළ වෙනවා, ඇස ඇරෙනවා. බුදු පියාණන් වහන්සේ රජගහ නුවර හේළුවානාරාමේ වැඩ වාසය කරන කාලයේදී එක දවසක් වීදියක් අසල මහ පිරිසකට බණ දේශනා කරමින් වුණා. ඒ රජගහ නුවරම වාසය කළ සුප්පබුද්ධ කියලා තාමත්ම දිනිඳු කුෂ්ඨ රෝගියෙක්. මේ මිනිසයා එදා ආහාර සොයාගෙන යන ගමනේ මේ වීදියේ ඈතදිම දැක්කා මහ පිරිසක් එක්ක රැස් වෙලා ඉන්නවා. හිතුවා එකත් එකටම මෙතන නම් ආහාර ටිකක් බෙදෙන ආහාර බෙදෙන තැනක් වෙන්න ඕන. මාත් එදෙන්ට මේ පිරිස ළඟට ගියොත් සමහර විට කෑම ටිකක් සොයා ගන්න පුළුවන් වෙයි කියලා ඉක්මන් කරලා එතෙන්ට ආවා ලඟුණා. ඇවිල්ලා බලන්නම් අන්න තේරුණා මෙතන මේ කෑම බෙදෙන තැනක් නම් නෙවෙයි ශ්‍රමණ භවත් ගෞතමීන් මෙතන මේ පිරිසකට ධර්ම දේශනා කරන කමක් නෑ මාත් බණ ටිකක්වත් අහන්න ඕන කියලා පැත්තකින් ඉඳගත්තා අන්නේ අවස්ථාවේ ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ මුළු මහත් පිරිසගේම සිත් Tamanගේ බුද්ධ ඥාණයෙන් පරීක්ෂා කරලා විමසලා මෙනෙහි කරලා බැලුවා මේ මහා පිරිස අතරේ මහදේශනා කරන ගැඹුරු ධර්මය නිර්වාණ ධර්මය තේරුම් ගන්න පුළුවන් කාටද කියලා. වැඩි හොඳටම තේරුම් ගන්න පුළුවන් කාටද කියලා. ඒ බුද්ධ ඥාණයට බුදු ඇසට පෙනුණා අර පිරිස් කෙරවල ඉඳගෙන ඉන්න අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා. මෙයාට තමයි මොහුට තමයි මහදේශනා කරන ධර්මය හොඳට ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් වටහා ගන්න පුළුවන් කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ කුෂ්ඨ රෝගියාම අරමුණු කරගෙන හරියට ඔහුට දේශනා කරන බණක් වගේ ඒ බුද්ධ දේශනා විලාසය අනුව ක්‍රමානුකූලව අර අනුපිළිවෙල කතාවෙන් ඒ ධර්ම දේශනාව ආරම්භ කළා. අනුපිළිවෙල කතාව කියලා කියන්නේ පින්වත්නි බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට පළමුවෙනි වරට ඒ ධර්මය ආසන්න පැමිණි කෙනෙකුගේ පවා සිත දැන් මේ අවස්ථාව මේ පින්වතුන් නම් සීලයක් එහෙම සමාදන් වෙලා ඉඳගත්තා. එහෙම අය නොවේයි. නොයෙකුත් තරාතිරම් පුද්ගලයින් එනවා. ඇවිල්ලා ඒ අයගේ සිත් සකස් කිරීමට ගැඹුරු ධර්මයට ගැඹුරු ධර්මයක් තේරුම් ගැනීමට ඕන කරන ආකාරයට සිත සකස් කිරීමට එක්තරා දේශනා ක්‍රමයක් දේශනා මාර්ගයක් බුදු පියාණන් වහන්සේ කරනවා. ඒක කියන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවන් ඕකාරං සංකීලේසං නෙක්ඛම්මේච ආනිසංසං කියලා කියනවා. ඔය විදිහට දක්වනවා දාන කතං කියලා කියන්නේ දන් දීම හොඳ ප්‍රතිපත්තියක් කියලා දන් දීම බොහොම ආනිසංස සම්පන්න ප්‍රතිපත්තියක් කියලා දානෙහි ආනිසංස දානෙහි ඒකේ ප්‍රශංසා කිරීම වශයෙන් දන් දීම පිළිබඳව පළමුවෙන් දේශනා කරනවා. ඊළඟට සීල කතා කියලා කියන්නේ ඒ දානෙන් කරන වස්තු පරිත්‍යාගය වගේම කය වචනය හික්මවා ගැනීමෙන් කරන පරිත්‍යාගයත් බොහොම ආනිසංස සම්පන්නයි කියලා ඒ සීලය පිළිබඳව ප්‍රකාශ කරනවා. ඊළඟට ඒ දන් දීම් සිල් දීම් ආදී නිසා ඒ ආනිසංස වශයෙන් දෙව්ලොව උපත ලැබිය හැකි බවත් එහෙම උපත ලැබූ අය පිළිබඳ ප්‍රවෘත්තිත් සග්ග කතා කියලා කියන කොටසේ ඊළඟට ප්‍රකාශ කරනවා. ඒ විදිහට අර අසන කෙනාගේ සිට දිව්‍ය ලෝකයේ සැප සම්පත් පිළිබඳව යෙදිලා තිබෙන අවස්ථාවේ සතුටු වෙලා තිබෙන අවස්ථාවේ ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ මනුෂ්‍ය ලෝකයේ වගේම දෙව්ලොවේත් විඳින පස්කම් සැපත පංචකාම සම්පත්තිය හේයි ඇදී ආදීනව ඒ වායති අනිෂ්ට පැත්ත නරක පැත්තක් පෙන්වුම් කරන ආදීනවන් ඕකාරං ඒව බොහොම ලාමක දේවල් පංචකාම සම්පත්තිය කියනක තිරිසනුන්ටත් පොදු එක්තරා පහත් උසස් හැටියට සැලකිය නොහැකි විදිහේ දෙයක් කියලා ඒ විදිහට ප්‍රකාශ කරන ඕකාරණ. ඊළඟට සංකිලේසං. ඒ පංචකාම සම්පත්තිය නිසා බොහොම දෙනෙක් නොමගට ගිහිල්ලා කෙලෙස් උපදවා ගන්න ආකාරය. ඔය විදිහට ආදීනවන් ඕකාරං සංකිලේසං. එහෙම ඒ ඒ වාගෙන ඒ විදිහට හිත යොමු වුණාට පස්සේ ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ වෙනුවට ප්‍රකාශ කරනවා නෙක්ඛම් මේ ආනිසංසං ගිහිගෙන් නික්මීම, පැවිදි වීම මේවා ඊටාම් වටිනා ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තියයි මේ සසරින් නික්මීම, නිවන් දැකීම සඳහා උපකාර වෙන ප්‍රතිපත්තියක් කියලා පංචකාම සම්පත්තියෙන් වෙන්වීම ගිහිගෙන් නික්මීම කියන ඒ උසස් ගුණ ධර්ම පිළිබඳව ඊළඟට වර්ණනා කරන ප්‍රශංසා කරනවා. ඔන්න ඔය විදිහට දැන් මේ බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවෙත් ඔය අනුපිළිවෙල කතාව කරගෙන යන අතරේ අර නෙක්ඛම්මය ගිහිගෙන් නික්මීම පිළිබඳව එහෙමත් ප්‍රකාශ කරන අතරේ ඔන්න බුදු පියාණන් වහන්සේ නිතරම බලාගෙන ඉන්නේ මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාගේ හිත වැඩ කරන ආකාරයයි ඔන්න බුදු පියාණන් වහන්සේට තේරුණා දැන් මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාගේ සිත දැන් යඟුරු ධර්මයක් අසන්න තරම් සකස් වෙලයි කල්ලචිත්තං මුදුචිත්තං මෘදු වෙලයි විනීවරණ චිත්තං නීවරණ ධර්ම කියලා කියන සමාධියට බාධක වන කාමසිතවිලි, ද්වේෂසිතවිලි ඊළඟට නිදිමත අලස ගති, නොසන්සුන් ගති, සැකකුකුස් ආදිය, දෙගිඩියා ආදිය ඒවා ඉවත් වෙලා සිත දැන් බොහොම උදග්ග චිත්තං, පසන්න චිත්තං කියලා කියන ආකාරයට හිත බොහොම ප්‍රසන්න වෙලා පැහැදිලා යමක් ඊළඟට කියන එක බලාපොරොත්තුෙන් වගේ සිටින අවස්ථාවකදී දැන් සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ඉන්නේ කියලා බුදු පියාණන් වහන්සේට වැටහුණා. අන්නේ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ අර බුදුවරයන් වහන්සේලා විසින්ම ලෝකයාට හඳුන්වා දෙන අර චතුරාර්ය සත්‍ය ධර්මය කියන ගැඹුරු දේශනාවක් දේශනා කළා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කියන මේ රූප වේදනා සංඥා සංඛාර කියලා කියලා අපි මේ අල්ලගෙන ඉන්න මේ ගොඩවල් පහම මේ මුළු මහත් සංසාර පැවැත්මම දුකක්ය මේකට හේතුව තණ්හාවය මේ තණ්හාව කියන පිපාසය මේ දැවිල්ල මේක සංසිඳවාගෙන අවස්ථාව තමයි මේ නිවීම තමයි උතුම්ම සැපත මේකට ඇති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා බුදු පියාණන් වහන්සේම චතුස් සත්‍ය ප්‍රකාශ කොට වදාලා අන්නේ අවස්ථාවේදී ඒ උපමාව දෙනවා හරියට අර හොඳට හොදලා පිරිසිදු කරපු වස්ත්‍රයක ට හොඳට සායම් අල්ලන්න වගේ අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාගේ ඒ සකස් වුණු සිතට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඊටමත් හොඳින් වැටහිලා ඒ හිටි හිටි ආසනයේදීම ඒ අර විරජං වීතමලං ධම්මචක්කු මුදපාදි කියලා කියනවා නික්ලේශී නිර්මල ධර්ම චක්ෂුෂය කියලා කියන ධම්මැස පහළ වුණා. ඒ කියන්නේ සෝවාන් මාර්ගඥානීය සෝවාන් ඵලෙ ප්‍රත්‍යක්ෂ කරගත්තා. එතකොට අන්නේ එතන ඒ தત્ත්වය ලබාගත්ත ලබාගත්තා. නමුත් මේ මේ ලබාගත්තු බව වෙන කවුරුවත් දන්නේ බුදු පියාණන් වහන්සේ පමණයි දන්නේ. ඒ අවස්ථාවේ මේ එතකොට මේ කුෂ්ඨ රෝගියා දැන් ඒ ඒගේ විශාල වෙනසක් ඇතුළත පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. කොයිතරම්ද කියතොත් මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා නිවන දුටුවා. අපට ප්‍රථම මාර්ගඥානෙන් නිවන දුටුවා. නිවීම දුටුවා. දිඨ ධම්මෝ පත්ත ධම්මෝ නිවනට පැමිණියා. ඒ වගේම ඒ මේවා පිළිබඳ ධර්මයේ පිළිබඳ සැකකුස් ඉවත් වෙලා මේ නිර්වාණ මාර්ගය පිළිබඳ සැකකුස් ඉවත් වෙලා ඒ ප්‍රතිපදාවට වැටුණා. ඒ වගේම මේ ශාසනය විශාරද බවටපත් වුණා. ඒ ප්‍රථම මාර්ගඥානී ලෝකෝත්තර තත්වයක්. එහෙම ලබාගෙන ඊළඟට ඒ ධර්ම දේශනාව අවසන් වුණාම මේ කුෂ්ඨ රෝගියා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රශංසා වශයෙන් ප්‍රකාශ කරනවා. ඊ타මත්ම විශිෂ්ටයි ස්වාමීනි විශිෂ්ටයි ස්වාමීනි හරියට ඊළඟට උපමාවක් දෙනවා යම්සේ ස්වාමීනි යම් කිසි කෙනෙක් යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කර දක්වන්නේද වසල තිබෙන දෙයක් කඩවැසුම් ඉවත් කරලා විවෘත කරලා දක්වන්නේද මං මුලා වූ කෙනෙකුට මාර්ගය ප්‍රකාශ කරන්නේ යම්සේද ඇසැත්තෝ රූප දකිත්වා කියලා අඳුරෙහි තෙල් පන්දමක් තෙල් පහනක් ගල්වන්නේ අල්ලගෙන සිටින්නේ යම්සේද අන්නේ ආකාරයට භාග්‍යතුන් වහන්සේ විසින් නොයෙකුත් විදියට මේ මට මේ ධර්මයේ දේශනා කළා මම භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝයාගේ සරණ යනවා අද සිට ඒ දිවිහිම් කොට භාග්‍යතුන් වහන්සේගේ උපාසකෙක් හැටියට මා දරා ගන්නාසේක්වා කියලා ඒ විදිහට ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරලා ඒ එතනින් නික්මෙලා ගියා. වැඩිතුර යන්න කලින් වැඩි ඈතට යන්න කලින් කුඩා වසු පැටියෙක් සිටින ඒ සැඬපරු සේල දෙනක් මිනිසු ප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට ඇනලා මරුමුවටපත් කළා මරණයටපත් වුණා. සංඝයා වහන්සේලා මේ සිද්ධිය දැකලා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ විසින් ධර්ම කතාවකින් උත්සාහවත් කරපු ඒ කුෂ්ඨ රෝගියා සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා අන්න මැරිලා සිටිනවා මේ තැනැත්තා කොහෙද උපන්නේ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ සුප්පබුද්ධ පඬිතයෙක් සුප්පබුද්ධ පඬිතයෙක් මහා ප්‍රකාශ කළ ධර්මය අනුව පිළිපැදලා සසර බැමි 10 න් තුනක්ම කඩලා දාලා ඒ උතුම් සතර අපායට නොයන්නා වූ ඒ වගේම සසර තවත් ಜಾති හතක් උත්පත්ති හතක් පමණක් ලබන්නා වූ ඒ උතුම් සෝවාන් තත්වයට අර චක්‍රවර්ති රාජයටත් වඩා උතුම් සෝවාන් තත්වයටපත් වුණා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම එහෙමපත් වෙලා දැන් මේ අවස්ථාවේ මේ කතා කරන අවස්ථාවේ ඒ සුපබුද්ධ කුෂ්ඨ රෝගියා තෞතිසා දෙව්ලව උපදිලා ඒ අනිකුත් දෙවියන්ට වඩා පරිවාර සම්පත්තියෙන් වර්ණයෙන් ශරීර වර්ණයෙන් බබලෙනවා මොකද මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මේ ශාසනයේ ඒ ශ්‍රද්ධා සීල සුත ඡාග පඤ්ඤා කියලා කියන ඒ ගුණ ධර්ම ඇති කරගත්තා මේ ශාසනයට ලං වෙලා අර සුළු එක එක බණක් අහලම ඒ බණ තුලින් මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා සද්ධාව ශීලය ශ්‍රුත කියලා කියන ධර්මඥානය ත්‍යාග කියලා කියන පරිත්‍යාග ගුණය ප්‍රඥාව කියලා කියන නිර්වාණය අවබෝධ කරන ශක්තිය වැටහීම් ශක්තිය මෙන්න මේ විදිහේ මේ ගුණ ධර්ම පහක්ම මේ සුප්පබුද්ධ ලබා ගත්තා කියලා සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා. එතකොට ඒවට තමයි ආර්ය ධන කියලා කියන්නේ මේ ශාසනය ආර්යයන් වහන්සේලාට අයිති ධන පහක්. සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියලා. ඔන්න ඒ විදිහට එහෙම ප්‍රකාශ කළා එතකොට මෙන්න මේ එහෙම ප්‍රකාශ කරලා තමයි ඊළඟට එතකොට ඒ සංඝයා වහන්සේලා අතරින් එක සංඝයා වහන්සේ නමක් අහනවා භාග්‍යතුන් වහන්සේ එහෙම එහෙම තත්වයක් ලබාගත්තු මේ සුප්පබුද්ධ ඇයි කුෂ්ඨ රෝගියෙක් උනේ ඇයි දිලින්දෙක් උනේ කියලා. ඒ වගේ වාසනාවන්ත කෙනෙක් ඇයි මෙහෙම තත්වයකට පිටින් උප්පත්තිය ලැබුවේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔන්න ඒ අතීත කතාව මහණෙනි මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා අතීතයේදී බොහොම ඈත අතීතයේදී මේ රජගහ නුවරම සිටු පුත්‍රයෙක්ව සිටියා. මේ සිටු පුත්‍රයා දවසක් උයනට යන අතරේ නගරයෙන් පිටත් වෙලා උයනට යන අතරේ තගර සිඛී කියලා කියන පස්සේ බුදුරජාණන් වහන්සේ නගරයට ඇතුල් වෙනවා පිණ්ඩපාතය සඳහා මේ පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ඇඳල සිටිය සිවුරු හැම දැකලා මේ මාන්නෙන් මත් වුණු මේ සිටුවරයා එක්තරා පිළිකුල් විදිය හැඟීමක් ඇති කරගත්තා. කවුද මේ කුෂ්ඨ රෝගියා? කුෂ්ඨ රෝගීන්ගේ ඒ වස්ත්‍රයක් පෙරෝගෙන ඉන්න කියලා ඒ විදිහට අපහාස විදියට හිතලා කෙල ගහලා. ඒ පැත්තට කෙල ගහලා ඊළඟට වම්මුරහිස හරවාගෙන කෙනෙකුට වම්මුරහිස හරවලා ඒ යනවා කියන එක අතීතයේ ඒක ඒ නිකරු වෙන දෙයක්. මොකද පැදකුණු කියලා කියන්නේ ප්‍රදක්ෂිනා කරනවා කියලා කියන්නේ දකුණු පැත්තට හැරිලා ඒ වටේට යාම. අන්නේ විදිහට නිගරු වෙන විදිහට වචන කියලා කියලා ගහලා ඒ උයනට නික්ම ගියා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ සුළු වේලාව තුල ඒ ඒ සිටු පුත්‍රයා කරගත්තු අකුසලයේ විපාකය ඒ ධර්මයේ සඳහන් වෙන්නේ ඒ විපාක වශයෙන් බහූනි වස්සානි බහූනි වස්ස සතානි බහූනි වස්ස සහස්සානි බහූනි වස්ස සත සහස්සානි නිරේපච්චිත් කියලා ප්‍රකාශ වෙනවා ඒ ඒ කරපු ඒ පාප කර්මය නිසා ඒ සුළු වේලාවක කරගත්තු ඒ පාප කර්මය නිසා මේ සුප්පබුද්ධ ඒ සිටුවරයා ඒ අතීතයේ සිටුවරයා බොහෝ වර්ෂ ගණනක් බොහෝ වර්ෂ සිය ගණනක් බොහෝ වර්ෂ දහස් ගණනක් බොහෝ වර්ෂ දසදහස් ගණනක් නිරෙහි පැසුණා අය. එහෙම පැසිලා එහෙම ඒ තරම් බරපතල දුක් විඳලා මේ ඒ විපාකයේ අවසාන අවශේෂ වශයෙන් ඉතිරි කොටස හැටියට මේ නගරේම දැන් මේ ඔය කුෂ්ඨ රෝගියෙක් හැටියට දිලින් දෙක හැටියට උත්පත්ති ලැබුවා කියලා ඒ පාප කර්මයේ ඇති භයානක විපාක පක්ෂය ප්‍රකාශ කරලා අපි අර කලින් ප්‍රකාශ කළ මාතෘකා හැටියට තබාගත්තු ඒ ගාථා ධර්මය වදාලා චක්ඛුමා විසමානීව විජ්ජමානී පරක්කමේ පණ්ඩිතෝ දීව ලෝකස්මින් පාපානි පරිවජ්ජේ කියලා. චක්ඛුමා කියලා කියන්නේ ඇස් ඇත්තා. ඇස් ඇත්තේ විසමානි කියලා කියන්නේ වලගොඩෙලි තැන්. කටු ලැහැබ්බැති කටු සහිත වලගොඩෙලි තැන් ආදියට විසම කියලා කියනවා. එතකොට ඇස් ඇත්තෙක් විසමතෙන් පොළවේ විසමතෙන් අතහරින්න වගේ ඒවා මගහැරලා යන්න වගේ චක්කුමා විසමානීව විජ්ජමානීය පරක්කමේ ඒවා ඒ විෂමතෙන් පොළොහි පොළොවේහි වලගොඩලිතෙන් අතහැරලා යාමට ඒවා මගහැරලා යාමට තරම් ශක්තිය පරාක්‍රමය ඇති කල්ලි ඒකට පුළුවන්කම තිබෙද්දි ඒ වැස්ස ඇති පුද්ගලයෙක් Tamanට පුළුවන්කම තිබෙනවා නම් ඇස් පේනවා නම් ශක්තිය තිබෙනවා නම් ඒ වලගොඩලි තැන් කටුලැහැබ් මගේ හැරලා යන්නේ. අන්න ඒකයි මෙතන මේ ප්‍රකාශ කරන්නේ. ඒ විදිහට මේ උපමාව දක්වලා පඬිතෝ ජීව ලෝකස්මින් පාපානි පරිවජ්ජේ. අන්න ඒ වගේම පඬිතයා නියම පඬිතයා නියම නුවණැත්තා. මොකද කරන්නේ මේ ජීව ලෝකෙහි මේ මනුෂ්‍ය ලෝකෙහි ඒ පාප කර්ම කියන જાතිය මේවා දුරින්ම දුරලන්නේය කියලා ඒ විදිහට උපදේශාත්මක දාඨාවක් ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ වදාලා එතකොට අපි මේ ගාථාවෙනුත් ඒ වගේම මේ කථාන්තරේනුත් අපේ ජීවිතයට ගත හැකි පාඩම් ගැන කල්පනා කරලා බලමු. දැන් මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මේ පිළිබඳව මේ මේ වර්තමාන කතාවෙන් ඒකමත් අපට හුඟක් ආදර්ශ ගන්න පුළුවන්. දැන් අර ඒ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා අර බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන තැනට පැමිණි අහම්බෙන් ඒ කියන්නේ ආහාර සොයාගෙන යන ගමනේ පිරිසක් දැකලා එතෙන්ට කිට්ටු වුණා. මේ මෙතන සමහර විට කන දෙයක් ලබා ගන්න පුළුවන් කියලා. ඊළඟට කිට්ටු වුණාට පස්සේ මෙතන බණ කියන තැනක් කියලා දැක්කහම දැන් ඔය මේ කාලේ සමහර භෞතික දෘෂ්ටිය ගත්තු සමහර අය කියනා වගේ බණ කන්නටද කියලා නිග්‍රහ කළා හැරුණේ නැහැ. ඒ වෙනුවට මොකද කළේ මමත් බණ ටිකක් අහන්න ඕන කියලා ඉඳගත්තා. එතකොට එතන ඒ අවස්ථාවේ තනත්තාගේ හිතේ ඇති උනේ මොකක්ද කියන එක අපි හිතා ගන්න පුළුවන්. පරිත්‍යාගය අතහැරීම. දැන් මේ පින්නතුනුත් ඔය දන් දීම් පින්නපාත බෙදීම් ආදිය කරනවා. මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පරිත්‍යාගය අතහැරීමයි. දැන් මේ අවස්ථාවෙත් අර ආහාර සොයාගෙන යන්න තිබුණ ආපහු හැරිලා ඒ වෙනුවට මම මේ ආහාර නැතුවට කමන්නේ මම බණ ටිකක්වත් අහන්න ඕන කියලා බණ ටිකක් අහන්න ඕන කියලා ඉඳගත්තා. අන්න ඒ පරිත්‍යාගයේ ආනිසංස කොයිතරම්ද කියතොත් අර චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම් වූ ඒ සෝවාන් ඵලය ලබා ගන්න පුළුවන් වුණා මරණින් මතු දිව්‍ය ලෝක උත්පත්තියත් ලබා ගන්න පුළුවන් වුණා මේ සෝවාන් ඵලය කියලා කියන්නේ එතකොට ඒ අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා කියන නිර්වාණ මාර්ගයේ පළමුවෙනි පියවරයි ඒ தත්ත්වය ලබා ගත්තා සසර දුක් අර ජීවිත හතකට පමණක් ඉදිරි කරලා ඒ ඔක්කොම නැති කරගත්තා සතර අපායට තවත් යන්නේ නැහැ අන්න ඒ විදිය උතුම් තත්වයක් ලබා ගත්තා ඒ සුප්පපුත්ත කුෂ්ඨ රෝගියා අර විදිය අර හිත පිළිබඳව කළ එක්තරා ඒ පරිත්‍යාගයෙන් ඊළඟට ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය ගැන බුදු පියාණන් වහන්සේ නිතරම ඒ පිරිසේ සිත සකස් වුණු ඒ සංසාර බුද්ධිය දියුණු කරගත්තු කෙනාටයි අරමුණු කරගෙනයි ධර්මයේ දේශනා කරන්නේ. දැන් මෙතනින් අපට පේනවා දැන් පිරිසක් කෙලවරක හිටී පමණින් බුදු පියාණන් වහන්සේ තැනැත්ත කොන් කරන්නේ නැහැ. මේ රජවරුන් රජකුමාරවරුන් ඊළඟට සිටුවරුන් මහා ධනවතුන් කුලවතුන් උගතුන් පඬිතයින් ලෝක ලෝක පඬිතයින් සිටින්න පුළුවන් මහ පිරිසේ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ අයට නෙවෙයි ධර්මයේ දේශනා කරන්නේ. අර සාංශාරික බුද්ධි මට්ටමින් දියුණු ඒතනත්තාටයි එතකොට මේ ගැන අපිට කල්පනා කරනකොට බොහොම ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් සමාජයේ සමාජයේ සාමාන්‍යයෙන් ලෝකයා දිහා බලන ඇසින් නෙවෙයි බුදු පියාණන් වහන්සේ බලන්නේ. දැන් අපි අර පියුම් පොකුණේ අර මානෙල් පොකුණක පියුම් පොකුණක தත්වය ගැන කිව්වා වගේ දැන් මෙතන හිතනවා නම් සමහර මල් පොහොට්ටු තියෙන්න පුළුවන් කොළාස්සෙ සැඟවිලා. අන්න ඒ වගේ සමහර අය පුද්ගලයන් සිටින්න පුළුවන් මෙලව යම්කිසි බරපතල පාප කර්මයක් නිසා දුගීව දිලිඳුව කුෂ්ඨ රෝගියෙක්ව තවත් නොයෙකුත් ආපදා සහිතව උත්පත්ති ලැබුවා. නමුත් ඒ තැනැත්තා තුළ නිර්වාණ අවබෝධය කරන්න පුළුවන් ශක්තියක් තිබෙන්න පුළුවන්. අතීත සංසාරයේ භාවනා වඩලා තියෙන්න පුළුවන්. මේක කෙනෙකුට බොහොම ලොකු ධෛර්යයක් මේ ධර්මයට හැරෙන්න. එතකොට කිසිම කෙනෙක් කොන් කරන්න බෑ. සමහර විට මේ පිරිසෙම වුණත් ඉන්න පුළුවන් ඒ විදිය දුගී දිලිඳු තත්ත්වයේ අපිට නම් මේ ධර්ම මාර්ගය යන්න බෑ බණ අහලා මේවා කරන්න බෑ කියලා හිතන අය. නමුත් මේ සුපබුද්ධ කුෂ්ඨ රෝගියාගේ කතාවෙන් ආදර්ශයක් ගන්න පුළුවන්. ඔන්න සමහර විට ඒ Taman එහෙම හිතුවට මොකද අර විදිය අර පිපෙන බුද්ධ සූර්යාගේ ඒ රශ්මිය ධර්ම රශ්මිය යටනවත් එක පිපෙන නෙළුම් මල් වගේ අය වෙන්නත් පුළුවන්. ඔන්න ඔය ගැන එතකොට අපිට ඒ ඒ තුලිනුත් ලොකු වටිනා ආදර්ශයක් ගන්න පුළුවන්. ඊළඟට බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරාම ඒ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ඒ ධම්මස පහල කරගත්තු ආකාරය එතන සඳහන් වෙන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං කියලා. අන්න ඒ ගැඹුරු ධර්මය අර සමහර විට පොතපතින් ඔය පටිච්ච සමුප්පාදය එහෙම ඉගෙන ගන්න බොහොම දෙනෙක් උත්සාහවත් වෙන පටිච්ච සමුප්පාදය කියලා කියන ගැඹුරු ධර්මය ඒ ඒ ගැඹුරු ධර්මයේ මූලික න්‍යායයි මෙතන මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා අර එකමණක් අහලා තේරුම් ගත්තේ එහි අදහස මොකද්ද යම්තාක් දෙයක් හටගන්නා ස්වභාවය ඇත්තේද ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයද ඇත්තේ කියන එකයි ඒ කියන්නේ අනිත්‍යතාව හොඳට අවබෝධ කරගත්තා. ලෝකේ හැම දෙයක්ම ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක. මෙතන හැම දෙයක්ම කියලා කියන්නේ මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා මේ අපි මේ අල්ලගෙන ඉන්න මේ ගොඩවල් පහයි. මේ රූප ගොඩක් මේ මෙතන රූපස්කන්ධය කියලා කියන්නේ රූප ගොඩක්. අපි මේ එක රූපයක් කියලා ගන්නවා. ඝන සංඥාවෙන් එකක් හැටියට ගන්නවා. මමයේ මාගේ කියලා බදා ගැනීම නිසා ලෝකයා රූපය මගේ රූපයයි කියලා මේක හැඩ වැඩ කරගන්න උත්සාහ කරනවා. වේදනාවක් අහම මගේ වේදනාවයි. සංඥාව කියලා කියන්නේ හැඳිනීම. මේ මා හැඳුන ගන්න දෙයයි කියලා එහෙම හිතා ගන්නවා. සංස්කාර, චේතනා, බලාපොරොත්තු ආදිය. ඒවත් එකක් හැටියටයි බොහෝ විට සලකන්නේ. ඊනාට විඥාණය වගේ හිත කියලා කිව්වහම එක හිතක් කියලා හිතනවා. මෙන්න මේවා රාශියක් ඇත්ත වශයෙන්ම මේ ඝන සංඥාවෙන් ලෝකයා මේක එකක් හැටියට ගත්තට මොකද මේ එක එකක් තුලම තිබෙනවා මේක මේ මහා රාශියක් ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ එක තැනක අර උපමා දක්වලා තිබෙන්නේ බොහොම ගැඹුරු උපමාවල් හිතන්න හිතන්න ඒ එක එකකින්ම පුළුවන් නිවන් දකින්න කියලා. මේ රූපස්කන්ධේ මේ රූපය කියලා කියන එක මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ලෝකේ හැම දෙයක්ම සකස් වෙලා තියෙන ධාතු වලින් සකස් වෙච්ච දෙයක්. ඊළඟට මේක උපමා කරන බුදු පියාණන් වහන්සේ හරියට පෙන පිඬකට ඔය දොළ පාරක් ගලාගෙන යනකොට කොටයක් එහෙම ඉර වෙලා තියෙනවා නම් එතන ටික ටික එකතු වෙලා පෙන හැදෙනවා. මේ පෙන පිඬ කියන එක එක දිහා බැලුවම පේනවා හැම මොහොතකම මේක වෙනස් වෙනවා. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ලොකු දැන් මේ මේ වගේම මේ ශරීර කුඩුවත් හැදිලා තිබෙන්නේ කිරි පෙන වලින්, බත් පෙන වලින්, කැඳ පෙන වලින් මේ විදිහට මේ දවස මුළුල්ලේම ආහාර ගත්තාම මේ ආහාරය පැසවලා මේවෙන් පෙන නැගිලා මේවෙන් තමයි මේ ශරීර කුඩුව හැදෙන්නේ. මේ අපි මේ අපේ ශරීරය කියලා කියන එක. ඔන්න විදිහට පෙන පිඬ කියන එක ගැඹුරින් කල්පනා කරගන්න පුළුවන්. ඒ වගේම වේදනාව විනාඩ බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා වේදනාව හරියට දිය බුබුලක් වගේ දැන් තදට වහින වෙලාවේ ওই වහලෙන් එහෙම වතුර වැක්කිරනකොට දිය බුබුල් හැදිලා ඒක එක මොහොතකින් ඒ ක්ෂණයෙන් මේක නැති වෙලා යනවා. ඒ වැඩි වෙලා තියෙන්නේ නැහැ. බොහොම සුළු වෙලාවයි. වැස්ස වැටෙනකොට අර පොඩි පොඩි දිය බුබුලක් හැදෙනවා. ඒක එවෙලෙම වහාම ඒක බිඳිලා යනවා. ඔන්න ඒ වගේ වේදනාව කියන එකත් අපි මේ එකක් කියලා ගත්තට ඒකත් තුපුරු ගහන්න වගේ ඒකත් රාශියක් කියන එකයි. ඒ අවබෝධයයි ඊළාට සංඥාව කියලා කියන්නේ හැඳිනීම හැඳිනීම බුදු පියාණන් වහන්සේ උපමා කරනවා මිරිඟුවකට බිරිඟුව කියන එක දැන් ඔය පායන කාලේ මේ පින්නතුන් දන්නවා දැන් ඔය පායන කාලේ පාරක එහෙම නැත්නම් ඒ තනිතලාවක එහෙම දකින්න ලැබෙන ඈත වතුර ගලන්න වගේ වාෂ්ප වගේ උඩට ඒ ග්‍රීෂ්මය නිසා යම්කිසි සසල වෙන චංචල වෙන දෙයක් පේනවා ඈතට ඒක මිරිඟුව කියලා කියන්නේ මුවන් රැවටෙනවා ඒක වතුරේ කියලා එහෙම හිතාගෙන වතුර තියෙනවා කියලා හිතාගෙන දුවනවා. දුවන්න දුවන්න ඒ මිරිගුව ඈත් වෙනවා. අන්න එහෙම දෙයක් කියලා බුදු පියාණන් වහන්සේ හඳුන්වනවා මේ සංඥාව හැඳිනීම. අපි යන්න අහවලා හඳින ගත්තා. අරයම තමයි වෙන කෙනෙක් නෙවෙයි කියලා අපි කියනවා. ඊළඟට ඈත තියෙන දෙයක් අපි දැන් මෙතන මෙතෙන්ට පේන්න පුළුවන් යම් කිසි කන්දක් එහෙම යම් කිසි හොඳ දර්ශනයක් බොහොම ලස්සනයි කියලා ඒකට ඕනනම් අපි ඡායාරූපයකුත් අරගෙන ඊළඟට අපි තව ඒක ඒ දර්ශනය බලන්න අපි හිතමු එතෙන්ට ගියා කියලා. එතෙන්ට යනකොට ඒ දර්ශනය යන්න යන්න එතෙන්ට ගියාට පස්සේ ඒ දර්ශනය නෑ. ආපහු වෙරළ බලනකොට සමහර විට මේ පැත්තයි ඒ හොඳ ලස්සන දර්ශනය තියෙන්නේ. ඔන්න ඔය විදිහේ මෙතන සංඥාව කියන එකත් තට්ටු තට්ටු බැලුවාම මේක එකත් මෙතනත් මේ ගන්න දෙයක් නැහැ. ඊළඟට සංස්කාර කියලා කියන අපේ මේ චේතනාවල් බලාපොරොත්තු හිතවිලි කියන මේ හැම එකක්ම මේවාත් හරියට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ උපමාවකින් කෙහෙල් කඳක් වගේ. ඒ අරටුවක් නැහැ, සාරයක් නැහැ, හරයක් නැහැ. කෙහෙල් කඳක පතුරු ගොඩක් මෙතන තියෙන්නේ. පතුරු ගොඩක් බව පේන්නේ නැහැ. අන්න ඒ විදිහට සංස්කාර කියලා කියන අපේ මේ අපි ඇති කරගන්න චේතනා බලාපොරොත්තු ආදියත් ඒ විදිහේ කියලා. ඊළාට විඥානය කියලා මගේ හිතේ කියලා අපි මේ කියන සිත මේකත් එකක් නොවේ. ඊටාම ශීක්‍රයෙන් නැතිව නැති වෙන දෙයක්. ඒ වගේම මේවායින් පෙන්눔 කරන දේ මේ හිතට නොයෙකුත් දේවල් දේවල් හැටියට එකකින් එකකින් අනික වෙන් කරලා දක්වනවා. නමුත් මේ එකත් අනිකත් මේ දෙකම ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. මේක මේ මවාපෑම් ගොඩක් විතරයි. ඒක බුදු පියාණන් වහන්සේ උපමා කරන්නේ මායාකාරයක්, විඥාකාරයක්, අස්බන්දුන් වලින් ඒ පෙන්눔 කරන දෙයක් වගේ. නැති දෙයක් ඇති හැටියට මවා පෙන්නනවා. අන්න එහෙම මේ අපේ සිතට යම් යම් දේවල් මවා පෙන්නනවා කියලා පෙන්වන ස්වභාවයක් තිබෙනවා කියලා. ලෝකයාට මේක කිව්ව හැටි එක පාට වැටහෙන්නේ නැහැ. වටහා ගන්න කැමතිත් නැහැ. නමුත් සංසාරයේ දීර්ඝ කාලයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඔයසේ ගැඹුරින් කල්පනා කරපු කෙනාට මේවා ගැන හිතනකොට මේ වඩා වඩා ගැඹුරට තේරෙනවා. මේ විනිවිද දැකීමයි ප්‍රඥාව කියලා කියන්නේ ලෝකයේ తত্ত্বය. එතකොට මෙන්න මෙතන මේ කියන්නේ මේ අර සුපබුද්ධ කුෂ්ඨ රෝගියා බුදු පියාණන් වහන්සේගේ දේශනාව තුලින් තේරුම් ගත්තා පටිච්චසමුප්පාද කියලා කියන හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ ලෝකේ මේ හැම දෙයක්ම මේ ඇති වෙන බව තේරුම් ගත්තා. යම් තාක් දෙයක් ඇති වෙන ස්වභාවයක් නම් ඒ හැම දෙයක්ම නැති වෙන ස්වභාවයද ඇත්තේ කියන කාරණය. අන්න එතකොට ඒකට උපකාර වෙන දේ තමයි මේ පංචස්කන්ධය මේ පංච උපාදානස්කන්ධ කියලා කියන මේ අල්ලගෙන සිටින ගොඩවල් පහ. මමයේ මාගේ කියලා අල්ලගෙන ඉන්නේ මේ මේ එක්ක රූපය එක්ක වේදනාව එක්ක සංඥාව එක්ක සංස්කාර කියන ටික එහෙම නැත්නම් විඥාණය මේ එක එකක් පාසා මමයේ මමයේ කියලා මේකට ලේබලයක් දාගෙන ඉන්නවා මේකේ தත්ත්වයේ යථා තත්ත්වයේ තීරුම් ගත්තු අවස්ථාවේ තමයි පින්වත්නි අර ලෝකෝත්තර මාර්ග ඥානීන උතුම් සෝවාන් ඵලය ආදී ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා මේවා ගැන මේ කථාන්තරය තුලින් අපිට හිතා ගන්න පුළුවන් අපිත් මේවා සංසාරේ භාවනා වඩලා තියම් කිසි ප්‍රමාණයක් මේවා මතු කරගන්න නම් උත්සාහවත් වෙන්න ඕන මේවා හැංගිලා තියෙන්න පුළුවන් කියලා. එතකොට මේ විදිහට මේ වර්තමාන කතාවෙන් අපිට හුඟක් කාරණා ඉගෙන ගන්න පුළුවන්. අර ඒ වගේම අර ධන පහ ගැන හිතලා බලනකොට සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන ඒවා ඒ එක දේශනාවක් තුලින්ම දැන් මේ ධර්මය ධර්මයක් අසනකොට කෙනෙක් ඒ එක තුලින් ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. තුනුරුවන් කෙනෙක් ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. ඊළඟට සීලේ ආනිසංස ප්‍රකාශ කරනකොට සීලය ඒක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ සමාදන් වෙනවා වගේ. ඒ ඇත්ත වශයෙන්ම බුද්ධ කාලයේදී බුදු පියාණන් වහන්සේ අනුපිළිවෙල කතාවෙන් ධර්මයේ දේශනා කරනකොට හිතෙන්ම සමාදන් වුණා. 아무තුවෙන් මේ සිල්ලිල්ලලා සමාදන් වීමක් නැතත් මේක කොයිතරම් හොඳ ප්‍රතිපත්තියක්ද අද අද ඉඳලා මම මේ ප්‍රතිපත්ති රකින්නවා කියලා හිතෙන්ම සමාදන් වෙනවා. ඒකයි මේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා සීලය ඇති කරගන්නවා. ඊළඟට මේ සුත කියලා කියන්නේ මේ ධර්ම ධර්මයේ හොඳට දරා ගන්නවා හිතේ දරා ගන්නවා ඊළඟට ධර්මයේ තේරුම් ගන්නකොට අවබෝධ වෙනවා මේ නියම වශයෙන් කළ යුත්තේ මේ හැම දෙයක්ම අතහැරීමේ කියන පරිත්‍යාගයයි. ඒ පරිත්‍යාගය තුලින් තමයි ප්‍රඥාව කියලා කියන අවබෝධයට ඉන්නේ. සාමාන්‍ය ලෝකයේ දැනුම කියන එක නම් ගොඩ ගහගන්න එකක්, එකතු කරගන්න එකක්. එකතු කරගෙන තව නොයෙකුත් අනතුරු උපාධි ආදිය ලබා ගැනීමයි ලෝකයේ දැනුම කියන එකේ බලාපොරොත්තු ඒයින් බලාපොරොත්තු වෙන්නේ. නමුත් පින්වත්නි ප්‍රඥාව කියන එක දක්වන්නේ විනිවිද දැකීමේ ශක්තියක් වට වැටහීමේ ශක්තියක් ලෝකයේ වැහිලා තිබෙන දේ විවෘත වෙලා පේන. එහෙම නැත්නම් ඒ හැංගිලා තිබෙන දේ හොඳට Tamange ඇසට පෙනෙන විදිහට දහම් මැසක් මතු කර ගැනීමයි ප්‍රඥායසක් මතු කර ගැනීමයි ඔන්න විදිහේ ಗುಣධර්ම වල ආනිසංස පක්ෂියත් අපිට හිතා ගන්න පුළුවන්. ඒ හොඳ පැත්ත ඊළඟට ඊළාට කල්පනා කරලා බලනකොට අර බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම මෙතන ප්‍රකාශ කළ අර අතීත ප්‍රවෘත්තිය ගැන මේ ගාථාවටත් බොහෝ දුරට සම්බන්ධයි. මේ හැම කෙනෙකුටම විශාල බයක් ඇති කරගන්න පුළුවන් සංසාරයේ මේ ජීවිතයේ අපි නොදැනුවත්ව කොයිතරම් බරපතල අකුසල් කරගන්න පුළුවන්ද කියලා දැන් පින්වත්නි අර අර සුප්පබුද්ධ අතීතයේ සිටු පුත්‍රයෙක් වෙලා අර සුළු මොහොතක හිත දූෂ්‍ය කරගෙන හිත කිලිටි කරගෙන කෙල ටිකක් ගහලා නිගරු කළේ කාටද? අර කිලිටි සිවුරක් ඇඳගෙන ආවට මොකද ඒ වනාන්තරවල ඒ කාලේ බුදුවරුන් පහළ වෙන්න කලින් පසේ බුදුවරුන් කියලා ඒ උතුම් උතුම් කොටසක් ඇති වෙනවා. ඒ අය සෝත්සාහයෙන්ම එක්තරා බුද්ධ තත්වයක් ලබා ගන්නවා. අනිත් අය නිවන් දක්වන්න බෑ. නමුත් පච්චේක බුද්ධ කියලා කියන පසේ බුදු. බුදු පසේ බුදු රහත් ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් තුන් දෙනා. එතකොට ශ්‍රේෂ්ඨ ලෝකයේ උතුම් වස්තුන්ට නිගරු කිරීම ඊ타ත්ම බරපතල විපාකගෙන දෙන පාප කර්මයක්. ඒකට කියන ආර්යෝපවාදක කර්මය කියලා. ආර්යයන් වහන්සේලාට කරන ලද නිග්‍රහය. බුදු පසේ බුදු රහත් සෝවාන් ආදී මාර්ගඵල ලැබුව අයට ඒ විදිහට නිගරු කිරීම ඒක බැනීම ඒවා දක්වන ආර්යෝපවාදික කර්ම කියලා බරපතල පාප කර්මයක්. ඒක නිසා තමයි අර බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ දසදහස් ගණනක් නිරිහි පැසුනේ. අන්න ඒ විදිහට ඒ ගැන කල්පනා කරලා බලනකොට මෙන්න මේවා තමයි ලෝකයේ විෂමතැන්, බලගොඩලි තැන්. මේවායින් පරිස්සම් වෙන්න ඕන. ඇස් තිබෙනවනම් ඇස කියලා කියන්නේ මෙතන සම්‍යක් දෘෂ්ටියයි. හරි දැක්මයි. යම් කෙනෙකුට හරි දැක්ම ඇති කර ගැනීම වටිනාකමින් පේනවා. සාමාන්‍ය ලෝකයා අන්ධයි. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේ මුළු මහත් ලෝකයම අන්ධයි. බොහොම ටික දෙනාටයි විදර්ශනා වශයෙන් වැටහෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ නිසා ලෝකයා මේ ඇස් තියෙනවා කියලා හිතනවා. මේ පෙනෙන මාසෙස වැඩි කරගන්න කණ්ණාඩි ගන්නවා. නමුත් පින්වත්නි, ලෝකයා අන්ධයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට අන්ධකම දුරු කරගන්න නම් ඒ එක්තරා ප්‍රමාණයකට අන්ධකම දුරු වෙනවා. හොඳ නරක වටහා ගත්තාම, කළු සුදු වටහා ගත්තාම, පින්පව් අවබෝධ කරගත්තාම ඒ ධර්මය පිළිබඳව අහලා ඊළඟට ඊටත් වඩා ගැඹුරු දේ තමයි දැන් මේ සුපබුද්ධ කුෂ්ඨ රෝගියා කලේ අර පටිච්චසමුප්පාද ධර්මයේ ඒ උතුම් ඒ ඒ උතුම් ඒ ධර්මයේ මූලික න්‍යාය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ප්‍රඥායස ධම්මයස පහල කරගත්තා. ඒකට කියනවා ධම්මචක්ෂුසය කියලා ධර්ම ධම්මයස කියලා කියනවා. සෝවාන් මාර්ගඥානය. ඒකෙන් ඒ ඇස පහල කරගත්තාම සතර අපායෙම දොර වැහෙනවා. ඒක ඊට වඩා විශාල ලාභයක් හිතාගන්න බැරි තරම් විශාල ලාභයක්. ඒකට සාමාන්‍ය ලෝකයේ මේ විෂම තැන් වලින් පරිස්සම් වෙන්න ඕන. මේ වලගොඩලි වලින් මේවා මේ ගමන් බිමන් වලදී නම් ඔය වැටිලා තුවාල වීම එක සුළු දෙයක්. නමුත් මේ සංසාරේ මේ විදිහට හිත දූෂ්‍ය කරගෙන වචනය නරක කරගෙන ක්‍රියාව නරක කරගෙන වැටුනොත් ඒකට බරපතල විපාක කල්ප ගණන් විඳින්න සිද්ධ වෙනවා. අන්න ඒකයි තමයි මෙතන මේ මේ අතීත කතාවෙන් අපට ගත හැකි පාඩම ඒ වගේම මාන්නය කියන එක බොහොම දෙනෙක් මේ ඇති කරගන්නවා තමන්ගේ ධනය ගැන නිලය ගැන බලය ගැන මේවා ගැන මාන්නයක් ඇති කරගෙන ලෝකය දිහා බලනවා අසරණ දුගී හිඟ දැන් මේ පිරිසක් අතරට අපි හිතමු හිඟන්නෙක් ආවා කියලා අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා වගේ බොහොම සමහර විට නාහේ වාගණීවි කෙනෙක් තවත් සමහර විට ඇස් නරක් කරලා බලාවි මේ තැනත්තා කෙරෙහි යන්නේ කියලා කියන්න බැරි නම් නමුත් දන්නේ නැතුව සමහර විට මේ තැනත්තා තුල තිබෙන්න පුළුවන් නිවන් අවබෝධ කරන ශක්තිය අන්න ඒ විදිහේ දෙයක් එතකොට අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ඒ අතීත ජීවිතයේදී වැරද්ද කළා. නමුත් මේ ජීවිතයේදී වැරද්ද කළේ නැහැ. ඒ වෙනුවට මේ හරියට පාඩම ඉගෙන ගත්තා වගේ අර අවස්ථාවේ අර මේකට නිගරු කරන්නේ නැතුව බණ කන්නටද කියලා කියන්නේ නැතුව එතනම ඉඳගෙන බණ අහන්න පටන් ගත්තා. ඒක ඒ ඒක ලැබු පරිත්‍යාගය කොයි විදිහේ දෙයක්ද කියලා අපි හිතලා බලමු. දැන් මේ ගාථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තක්ඛුමා විසමානීව විජ්ජමානී පරක්කමේ කියලා. පරාක්‍රමය කියන එක තිබෙන කල්හි පරාක්‍රමය කියන එක මේ අහනකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේක අර පරාක්‍රම බාහු රජුරවන්ට වගේ අයට විතරක් තියෙන දෙයක් කියලා. නමුත් පින්වත්නි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ දුගී හෝ මගී හෝ දුප්පත් හෝ දිලිඳු හෝ උගත් හෝ නුගත් හෝ හැම කෙනෙකු තුලම තියෙනවා ශක්ති තුනක්. ඒ ශක්ති තුන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. මෙතන ධාතු කියලා කියන්නේ අර ධර්ම කියන එකයි. ආරම්භ ධාතු කියලා කියන්නේ පින්වත්නි අපි හැම කෙනෙකුටම තිබෙනවා යම්කිසි දෙයක් අලුතෙන් ආරම්භ කරන්න ශක්තියක් කුඩා දරුවෙකුට පවා තිබෙනවා. දැන් ඔය මව්පියන් එන්න කලින් ඔය කුඩා දරුවන් ඒවා මේ වහදන්නේ ඒ ආරම්භක ශක්තිය මේ අලුත් දෙයක් අලුත් දෙයක් නිපදවන්න. ඒ විදිහේ ආරම්භ ධාතුවක් තිබෙනවා. ඊළාට නික්කම ධාතු කියලා කියන්නේ එහෙම ආරම්භයක් කරලා ඒක දිගට කරගෙන යන ශක්තියකුත් අප තුල තිබෙනවා. ඊළඟට පරක්කම ධාතු කියලා කියන්නේ එහෙම කරගෙන යාමේදී ඉදිරිපත් වෙන බාධක ආපදා ඒවා මැඩලා ඒවා ජයගෙන ඉදිරියට ඒ ජය ගැනීම ශක්තියයි ඒකක් තියෙනවා මේ චිත්තසංතානේ මෙතන විජ්ජමානේ පරක්කමයි කියලා කිව්වේ අන්හිම පරක්කම මේවා මේවා අතහරින්න පුළුවන් කියන එකයි මේවා අතහරින්න පුළුවන් මගහරින්න පුළුවන් එහෙම පුළුවන්කම තිබෙද්දි ඇසුත් පේනවනම් ඇයි මේව කරන්න කියන එකයි බුදු පියාණන් වහන්සේ අහන්නේ එතකොට මේ පරාක්‍රමය මේ මේ මේ අවස්ථාවේ අර සුපබුද්ධ කුෂ්ඨ රෝගියා කලෙත් එක්තරා පරාක්‍රමයක්. ඒ කියන්නේ හිත ජයගත්තා. හිත කියනවා නෑ කැම ටිකක් සොයාගෙන යන්න මේක අහල වැඩක් නෑ කියලා. එහෙම කියන්නේ නැත් ඇති සමහර විට අපිට ඒක කතාවේ කියවෙන්නේ නෑ. සාමාන්‍යයෙන් දුගියෙකුට ආකුසගින්නක් තියෙනවා නම් එහෙම හිතනවා. නමුත් මේ තැනත්තා එතනම ඉඳගත්තම මම බණ ටිකක් අහන්න ඕන කියලා. ඒකත් ජය ගැනීමක්. ඒ පරාක්‍රමයේ තුලින් තමයි මේ දුප්පුදු කුෂ්ඨ රෝගී අර උතුම් සෝවාන් තත්ත්වය ලබා ගත්තේ. චක්‍රවර්ති රාජ්‍යයටත් වැඩිය ලොකු චක්‍රවර්ති රාජ්‍යයටත් වැඩිය ලොකු ජයග්‍රහණයක් කරගත්තේ. දැන් පරාක්‍රම කියන වචනයත් ඇහෙනවත් එකම අපට නිතරම හිතෙන්නේ සටන සංග්‍රාමය. මේ වචනය බුදු පියාණන් වහන්සේත් උපකාර කරගත්තා. බෞද්ධයටත් තියෙනවා සංග්‍රාමයක්. ඒ සංඝයා වහන්සේලාට පමණක් නෙවෙයි ගිහියටත් සංග්‍රාමයක් තියෙනවා. ඒකට කියන්නේ මාර සංග්‍රාමය කියලා. ඒ මේ මාර සංග්‍රාමය සඳහා සටන් පාඨයකුත් තියෙනවා බුදු පියාණන් වහන්සේ මේ ශාසනය පමණක් නෙවෙයි හැම බුදුවරුන්ගේම ශාසනයේ. එක්තරා සටන් පාටියක් තිබෙනවා. බොහොම ලස්සන ගාථාවකින් ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනී දුනාත මච්චනෝ සේනං නලාගාරං කුංජරෝ කියලා සටන් පාටියක් තිබෙනවා. ඒක අපි සිංහලට නැංගුවොත් අරබව් නික්මෙව් යෙදෙව් බුදු සස්නෙහි නසව් මරුසෙන් හැම බටගේ බිඳින ඇතුසේ අරබව් නික්මෙව් යෙදෙව් බුදු සස්නෙහි නසව් මරුසෙන් හැම බටගිය බිඳින ඇතුසේ අන්නේ විදිහ සටන් පාටයක් තිබෙනවා. එතකොට ලෝකයා සංග්‍රාමය ගැන යුද්ධය ගැන හිතනකොට කල්පනා කරන්නේ අනිත් මිනිස්සෙයින් පරාජය කරලා මරලා එහෙම ජය ගැනීමයි. ඒකයි පරාක්‍රමයේ වික්‍රමය, වීර ක්‍රියාව, එඩිතරකම හැටියට ලෝකයා හිතන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ අපි එහෙම හිතුවත් බුදු පියාණන් වහන්සේ නම් එහෙම හිතුවේ නෑ වගේ පේන්නේ. මොකද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන ධම්මපදයේ යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමෝ කියලා. යම්කිසි බොහොම වීර වීර වික්‍රමාන්විත යෝධයෙක් යුද්ධයකට ගිහිල්ලා දශලක්ෂයක් දෙනා. මේ එක යෝධයා. නමුත් දශලක්ෂයක් සතුරන් ජය ගන්නවා. ඒක කොයිතරම් වික්‍රමයක්ද කියලා හිතලා බලන්න. එක පුද්ගලයෙක් දශලක්ෂයක් දෙනා ජය ගන්නවා සතුරන් ජය ගන්නවා යුද්ධයකට ගිහිල්ලා. නමුත් ඒකට වැඩිය ලොකු දෙයක් බුදු පියාණන් වහන්සේ ඊළඟට දක්වනවා. ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාම යුත්තම. නමුත් මේ එක තමා කියලා හිතන මේ තමා මම මම දිනා ගැනීම තමා දිනීම. ඒකට කියනවා ආත්ම විජය කියලා. සමාධිනීම කියලා කියන්නේ දාන සීල භාවනා වලින් සීල සමාධි ප්‍රඥා වඩලා ඒ කියන ගුණ ධර්ම ශාසනික ගුණ ධර්ම දිනු කරලා බණ භාවනා කරලා පාන්නර උතුම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල ප්‍රතිවේද කරලා උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීමයි මුළු මහත් සසර දුක් සසර දුක් ඒ කෙලෙස් මරුන් ජයගෙන දැන් බුදු පියාණන් වහන්සේත් මේ මාර සංග්‍රහණය කරලා මාරු මරුසෙන් දිනුවා කියලා ප්‍රකාශ කරනවා මේ මාර සේනාව මේ හිතේ සිටින්නේ හිතෙන් හිතේ ඇති වෙන මාර සේනාවක් මෙතන මේ අවසාන වශයෙන් ගැඹුරු වශයෙන් දක්වලා තියෙන්නේ මෙතන. එතකොට මෙතන මේ යුද්ධය සංග්‍රාමය කියන සංකල්පය බුදු පියාණන් වහන්සේ උපකාර කරගත්තා. අර මනුෂ්‍යයා තුළ තියෙන පරාක්‍රම ශක්තිය, ආරම්භ ශක්තිය, නික්කමන ශක්තිය, පරාක්‍රම ශක්තිය මතු කරගන්න. දැන් මේ පින්නතුන්නේ යම්කිසි වික්‍රමයක් කරන්න සූදානම් වෙනවා. ඒකට හොඳට ඒ ආම් පන්න, ඒ ඒකට ඕන කරන ඇඳුම් පැළඳුම්, තවි ආයුධ සන්නද්ධ වෙලා සූදානම් වෙනවා. ඊළාට සූදානම් වෙලා යනවා ඉදිරියට. ඉදිරියට යනකොට එනවා සතුරන්. ඒ සතුරන්ට එහෙම පිටින්ම සතුරන්ට සම්පූර්ණයෙන්ම පහර දීලා සතුරන් මැඩලා ජය ගන්නවා. අන්න ඒ විදිහ එක තමයි පරාක්‍රම. එතකොට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු මේ මේ ශක්ති තුන මුල් කරගෙන අපේ මේ දිනදා ජීවිතයේ පවා එන ආපදායේ කටයුතු වලින් අපි මේ ජය ගන්නෙ. ඒක එහෙමනම්. එතකොට මේ බුදු පියාණන් වහන්සේ දක්වනවා ඊට වඩා වටිනා ජයග්‍රහණය. තමා දිනීම, ආත්ම විජය. අන්නේ ආත්ම විජය සංකල්පය අනුව කල්පනා කරන්න ඕන මේ ලෝකයේ ගන්න හැම ජයක් මේ අන්තිමට පරලෝක වශයෙන් බලනකොට පරාජයක් වෙනවා මේ ජයගත්තු සමහරුන් සමහර විට ගිහිල්ලා උපදින්නේ කොතනද කියන එක අභිඥාලාභියෙක් බුදු කෙනෙක් එහෙම කිව්වොත් සමහරු ඒකට කොයිතරම් ඒ ගැන කොයිතරම් සංවේගයක් ඇති කර ගන්නවද අපි මේ වීර වික්‍රමාන්විත කියලා හිතන අය සමහර විට ඒ මරණින් මතු බොහොම ගින් උපදින තැන් බොහොම සංවේගජනකයි මේක මේ ලෝක తත්වයයි සංසාරික తත්වයයි නමුත් බුදු පියාණන් වහන්සේ මේවා පිළිබඳව සත්‍ය తත්වය අපට දක්වාවා දාලා අපි අකමැති වුණත් අන්න එතකොට මේ නුවණ ඇති පුද්ගලයා නම් අපිට මේ ඇස් පේනව නම් සම්‍යක් දෘෂ්ටිය කියලා කියන හරි දැක්ම නැත්නම් අපි බුද්ධ වචනයයි පිළිගන්න ඕනේ එතකොට අන්න ඒ විදිහට මෙතන සවේ සංගාම යුක්තම සංගාම ජී ඒකට කියන්නේ සංග්‍රාමයේ ජයගත්ත නැත්තා. ඒකට මාර්ගය තමයි මෙලෝ වශයෙන් ඒ පාප කර්ම දුරලා ඒ කුසල් වල අකුසල් ඉවත් කරලා නිතරම කුසලයට සිත නඟුරු කරලා සිතින් කයින් වචනයෙන් සිත කය වචනය කියන තුන් දොර රැකගෙන දැන් සතුරන්ගෙන් අපි ආරක්ෂා කරගන්නවා යම්කිසි අපේ තිබෙනවා නම් යම්කිසි බලකොටුවක් ඒ සතුරන්ට ඇතුල් වෙන්න ඉඩ නොදී රෑ දවල් දෙක 31 රැක ගන්නවා ඒ වගේ තමයි භාවනා යෝගියා යෝගාවචරයා එහෙම නැත්නම් මේ නිර්වාණය බලාපොරොත්තු වෙන තැනැත්තා ඒ සීල සමාධි ප්‍රඥා කියලා ගුණ ධර්ම වඩමින් ඒ තමන්ගේ සිත කය වචනය කියන තුන් දොර එක ගන්නවා. ඊටත් වඩා ගැඹුරින් කල්පනා කරලා බලනකොට තව දොරවල් හයක්ම තිබෙනවා. ඒකට කියනවා ඇස කන නාසය දිව කය සිත කියලා. ඔය විදිහට මෙන්න මේ දොරවල් රැක ගැනීමෙන් ඒ බලකොටුව රැක ගන්නවා ඊළඟට හොඳ පැත්ත වඩනවා ඒ වෙනුවට ඒ සමාධි ගුණය සමාධියෙන් හිත එක්තෙන් කරගන්නවා සිතේ විසිරුම් ස්වභාවය ඉවත් කරලා ඊළඟට ප්‍රඥාව කියලා කියන විනිවිද දැකීමේ ශක්තිය තමන්ගේ චිත්තසංතානය ඇති කරගෙන තමයි ඒ ප්‍රඥාව තුලින් තමයි නිර්වාණ අවබෝධය කළා සීල සසර දුක් ජය ගන්න පුළුවන් වන්නේ අන්න එතකොට මෙන්න මේ පරාක්‍රම ශක්තිය මතු කරගන්න උත්සාහවත් වෙන්න ඕන මේ සඳහා කළ යුතු මාර සංග්‍රාමයයි මෙහා මේ අපි මේ ඉන්න තැනින්ම පටන් ගන්න ඕන මේක එදිනදා ජීවිතයේ මේ වාට නොයෙකුත් බාධක තිබෙනවා එදිනදා ජීවිතයේ දැන් බොහෝ දෙනෙක් ජීවිතේම ගැලිලා ගැලිලා අර නෙළුම් පොහට්ටු මානෙල් පොහට්ටු වතුරේ ගැලිලා තිබෙන්න වගේ ඒ වගේ ජීවිතයක් ගෙවනවා නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා Taman ඒ බාහිරව සිටින සමාජ මට්ටම් අනුව කිසිම කෙනෙක් සිත දුර්වල කරගatiya යුතු නැහැ ආරම්භය කළා නම් සමහර විට Tamanne බලාපොරොත්තු වෙනවට වඩා ඉක්මනින් ඒ தත්ත්ව ලබා ගන්න පුළුවන්. අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා අතෙන්ට එනකොට කවදාවත් හිතන්නවත් නැතුව ඇති. මේ තරම් උතුම් තත්වයක් මට ලැබී කියලා. නමුත් ලබා ගත්තා. අන්නේ විදිහට ඒ තුල ඒකට උපකාර වෙන දේ තමයි හැකි සංඥාව. හැකි සංඥාව කියලා කියන්නේ මින්වත්නි මට මේක කරන්න පුළුවන් කියන අවබෝධයෙන් අපි දන්නවා යම් කිසි දෙයක් එහාට පෙරලන්න මොකක් හරි එහෙම නැත්නම් ඉවත් කරන්න ඕන වෙනකොට ඒක ඉස්සෙල්ලා එක මට බෑ කියලා හිතුව හැටි එතනින්ම පරාදයි. මේ අඩු ගන්න උත්සාහයක්වත් කරන්න වටිනවා. මේක කරන්න ඕන කියලා ඒ උත්සාහය ඇති කරගෙන ඊළඟට හිතා ගන්න ඕන මට මේක පුළුවන් කියලා. හැකි සංඥාව කියලා කියනකොට අන්න ඒ විදිහට හැකි සංඥාව ඉදිරිපත් කරගෙනයි මේ ධර්ම මාර්ගයේ යන්න ඕනි. එහෙම යන්න පුළුවන් බව බුදු පියාණන් වහන්සේ අපට සහතික කරලා දක්වලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල අර තිත්ත කසායක් බොන්න පෙරත්ත කරන මෑණි කෙනෙක් වගේ සමහර විට සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරන සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරත් ඒක මුළු මහත් ලෝකයාටයි ඒ භික්ෂූන් කියලා අමතක ප්‍රකාශ කරන්නේ. මහණෙනි මේ අකුසල් කියන જાතිය මේවා ඉවත් කරන්න මේවා ප්‍රහාණය කරන්න පුළුවන් නැති මේ අකුසල් මේවායින් මිදෙන්න පුළුවන් ඒවා නැති කරගන්න පුළුවන් ඒ වගේම කුසල් වඩන්න පුළුවන් මේ අකුසල් නැති කරගන්න බැරි නම් මම ඔබලට මේක කියන්නේ නැහැ අකුසල් නැති කරගන්න පුළුවන් නිසායි මහණෙනි මම මේ කියන්නේ කියලා ওই විදිහට පෙරැත්ත ක්‍රමයේ සමහර විට ප්‍රකාශ කරනවා තවත් සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඒ උත්සාහය වැඩිවීමට මහණෙනි කාරණා දෙකක් විතරක් අතහරින්න මම නුඹලට අනාගාමී වෙනවා කියලා මම සාතික වෙනවා. ලෝභයයි ද්වේෂයයි අතහරින්න. ওই විදිහට හරියට අර අන්න ඒ විදිහට පෙරත්ත කරන ස්වභාවය නිසා තමයි අපි අර සමහර විට බුදු පියාණන් වහන්සේ කියනවා වෙනුවට බුදු මෑණියන් බුදු මෑණි කියලා කියනවා. අමා මෑණි කියලා කියනවා. අන්න මේ මහා කාරුණික ගුණය නිසායි එතකොට මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව අපි කල්පනා කරන්න ඕන අප අපගේ ජීවිත ගැන. මේ කතාවක් ඇසීම තුලින් අපි මේ බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම කතාව කියලා කියන්නේ මේක ගොතාපු කතාවක් නව කතාවක් කෙටි කතාවක් නෙවෙයි සත්‍ය සිද්ධීන් අරුද්ධ කාලයේ ඒ පුද්ගලයන් බුදු පියාණන් වහන්සේ හමු වෙලා ඒ උතුම් තත්ත්ව ලබාගත්තු ආකාරය මේවා අපට හොඳ ආදර්ශ පාඩම් මේවා තුලින් අප තුලත් මේවා සීන්න පුළුවන් ශක්තිය මේවා අපි මතු කරගන්න උත්සාහයක් ගන්න ඕන කියලා ඒ අවබෝධය ඇති කරගන්න ඕන. දැන් මේ අවස්ථාවෙත් මේ පින්නතුන් මේ ආජීවශ්‍රමක ශීලය කියන වටිනා ශීලයක් සමාදන් වුණා. මේක එක ශීල මේ ප්‍රතිපත්තිය ගැන හිතලා බලන්න ඕන. මේවායින් කරන්නේ මොකක්ද? මේ ශීල සමාදන් වීමෙන් කරන්නේ මොකක්ද? මේක මේ සමාධියාමි කියලා මම මේක මේ පරපණ නැසීමෙන් කියන්නේ සතුන් මැරීම ආදීන් මම වෙන් වෙනවා කියලා ඒ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා ඒ අදිෂ්ඨානය රැක ගැනීමෙදිත් ඔන්න ඔය කියාපු අර ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන ඒ විදිහේ ඒ ඒ தত্ত্বවලට ගැන Tamanට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම අදිෂ්ඨාන කරගත්ත සතුන් මරන්නේ නැහැ කියලා. නමුත් යම් යම් හේතුන් නිසා මොනයම් හේතුන් නිසා එක්ක ආහාරය සඳහා එක්ක විනෝදය සඳහා තවත් නොයෙකුත් අයගේ පෙළඹීම් නිසා එක්ක ගඩියෙන් ධනය ලබා ගැනීමට මේ සතුන් මරන්න හිත් දෙනවා හිතක් එනවා නමුත් එක්ක වෛරය පිරිමහා ගැනීමට නමුත් අන්නේ හිත ආව හැටිය ඊළඟට මේ ධර්ම මාර්ගය අර ආරම්භ ධාතුව නික්කම ධාතු පරක්කම ධාතු කියලා කිව්වහම කියන ආකාරයට මේ ශීල ප්‍රතිපත්තිය මතු කරගන්න මතු කරගන්න ඕන මතක් කරගන්න ඕන ඒක කරන්න හොඳ නෑ මේ විදිහට විපාක තියෙනවා මම මේ පංචශීලයේ සමාදන් වෙලා ආදිවස්තම ශීලයේ සමාදන් වෙලා ඉන්නේ මේ ශීලයේ එක ප්‍රතිපත්තියක් මම මේ පිළි අරගෙන මේක පිළිපදිනවා කියලා පොරොන්දු වෙලා තිබෙනවා කියලා ඒක රැක ගන්නන්න උත්සාහයක් කරනවා එහෙම උත්සාහයක් යොදලා යම් අවස්ථාවක හිතේ ආපු හිතවිල්ල එහින් පිටින්ම පැත්තකට තල්ලු කළා දාලා සමහර විට එහෙම පැත්තකට තල්ලු කරන්න අමාරුයි. සෑහෙන වෙලාවක් ඒකත් එක්ක සටන් කරන්නත් වෙනවා. ඒ කිව්වට කමක් නැහැ. ওই විපාක තිබුණාට අපි මේක කරමු කියලාත් හිත කියනවා. ඒක මේ වෙලාවේ නොකර බෑ. මේක කාලීනයි කාලෝචිතයි වෙලාවේ හැටියට ඒක කරන්න ඕන. කියලා ওই විදිහට හිත යටින් අර අකුසල් මාරස අන්න එක තමයි මාර්යා පිටිපස්සේ ඉඳගෙන කියනවා කරන්න කරන්න කියලා. නමුත් තදින්ම අන්න බුදු පියාණන් කොට තමයි ඕන කරන්නේ ශ්‍රද්ධාව තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, දැඩි ශ්‍රද්ධාව. බුද්ධ වචනේ එසේම ඒ විදිහට කල්පනා කරලා නෑ මම මේක කඩන්නේ කියලා ඔන්න දැඩිව අදිෂ්ඨාන කරගෙන අර අකුසල් සිතිවිලි පළවැහැරියන අන්න ඒක තමයි පරාක්‍රමය හොරකම පිළිබඳවත් එහෙමයි කාමිත්‍යාචාරය මුසාවාදය පරුස වචනය ওই විදිහට කියන මේ අකුසල් ඒ අවසානයේ කියන මිත්‍යා ආජීවය කියලා කියන වැරදි ජීවිකාක්‍රම ඒවත් මේ ජීවිකාව ගෙන යාම සඳහා භෝධනාට නොකර බැරි වශයෙන් පේනවා නමුත් ඒවා පිළිබඳවත් උත්සාහයක් යොදලා බලන්න ඕන බැරිද කියලා අවිආයුධ වෙනදාම, වස විස වෙනදාම, මත්පැන් වෙනදාම, සතුන් මසට ඇති කිරීම, මාංශ වෙනදාම ওই විදිහට ඒ විදිහේ දේවල් පිළිබඳව ඒවා ගැන කල්පනා කරන්න ඕන. අපිට මේවා ජය ගන්න බැරිද කියලා. අන්න ඒ විදිහට මේ මොකද මේවායේ භයානක විපාක පක්ෂයක් තිබෙනවා. බුදු ප්‍රජානන් වහන්සේටත් විශේෂයෙන්ම අර බුද්ධ ශාසනයේ හිටියා මහා මුගලන් ස්වාමින් වහන්සේ මුගලන් ස්වාමින් වහන්සේට විශේෂ ශක්තියක් තිබුණා තමන්ගේ අභිඥා බලය ඒ වගේ මේ උතුම් ශක්තිය නිසා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ දෙවියන් ගෙයින් එහෙම එහෙම නැත්නම් ඒ தත්ත්ව ලැබීමට උපකාර වුණු පින අහගන්නවා ඊළාට අපායේ අපායට ගිහිල්ලා අපායේ තත්ත්ව ඒ සත්ත්ව ඉන්නේ දුක් විඳීමට හේතු ගන්නවා. මේ මොන මොන පාප කර්ම කළාද කියලා. අන්න ඒ මගින් අපට ලෝකයාට ප්‍රකාශ කරනවා මේවයි මේ භයානක විපාක. මෙන්න මේක නිසා මේවා කරන්න එපා කියලා. මේ සංසාරයේ දීර්ඝ කාලයක් මේවට ගෙවන්න වෙනවා නම් එක ජීවිතයකදී අපි මේ මේ හපංගම් කරලා වැඩක් නැහැ. අන්න ඒක නිසා මේ සංසාරයෙන් මිදීමට විශේෂ උත්සාහයක් ඇති කරගන්න ඕන. මේ හිතේ තිබෙන භයානක తত্ত্বය මේක කොයි වෙලාවෙන් පාපයට නැඹුරු වෙනවද කියලා නෑ. ඒක නිසා මේ හිත හේ කරගන්න තමයි භාවනාව කියන දෙයක් ඕනේ වෙන්නේ. මේ හිතේ පෙළඹීම, මේ හිත කියන කියන දේවල් දීම් මේවා නැති කරගන්න ක්‍රමානුකූලව යම්කිසි භාවනාවක් වඩන්න ඕන හිත තැන්පත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන දැන් අර බුදු පියාණන් වහන්සේ සුපබුද්ධ කුෂ්ඨ රෝගියාගේ හිත තැන්පත් වෙලා ප්‍රසාද වෙලා ප්‍රසන්න වුණා තමයි අර ගැඹුරු ධර්මයේ ප්‍රකාශ කළේ ඒ විදිහට කෙනෙක් සම හිත සමාධිමත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන එදිනදා ජීවිතයේ බුද්ධානුසති බුදු ගුණ මෙනෙහි නිතර මෙනෙහි කිරීම වශයෙන් මෛත්‍රී භාවනාව, තව අසුප භාවනාව, මරණ සතිය ආදී මේ පින්නතුන් දන්නවා. ඔය සතර කමඨහන් කියලා තිබෙන. එහෙම යම් කිසි දෙයක් නිතර පුරුදු පුහුණු කිරීමෙන් අර ලෝකයේ දුවන හිත මේ ගැඹුරු මේ කුසල් සිතිවිල්ලක් තුල රඳවාගෙන හිත එකඟ කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ වගේ එකඟ කරගත්තු හිතේ ලොකු ශක්තියක් තිබෙනවා. මේ ගලාගෙන යන වතුර යම්කිසි ජලාශයක රැස් කරලා මේකෙන් මේ යම්කිසි නල මගෙන් එහෙම නැත්නම් කඳු යටින් කඳු යටින් අරගෙන ගිහිල්ලා උමග තියෙන නලයක් තුලින් මේ වතුර ටික ගෙනිච්චාම ගන්නේ මොකටද අර යකඩ රෝදයක් කරකවන්නයි යකඩ රෝදයක් කරකවන්න තරම් ශක්තියක් තිබෙනවා මේ ගලාගෙන යන වතුරේ නමුත් මේක ඇති කරගන්න යම්කිසි විශේෂ උපක්‍රමයක් තිබෙනවා අන්න ඒ වගේ මේ සිතේ මේ විදිහට තිබෙන සිත මේක සමාධිමත් කරගන්න ඕන සමාධිමත් කරගෙන ඊළඟට මේ සමාධි වුණු සිතෙන් ලෝකේ යථා තත්ත්වය දිහා බලන්න උත්සාහවත් වෙන්න ඕන අර සුත්ත බුද්ධ කුෂ්ඨ රෝගියා සමහර විට අර පංචස්කන්ධය ගැන කලකිරෙන උපකාර කරගන්න නැති අර පාප කර්මයේ විපාක තමන් මේ කුෂ්ඨ රෝගියෙකුට දැන් හොඳ හොඳ රූප සම්පන්න ශක්තිමත් කෙනෙක් නම් තමන්ගේ ශරීරය ගැන ආඩම්බර වෙන කෙනෙක් නම් ඒ තැනත්තාට අවබෝධ කරගන්නත් අමාරුයි මේ රූපය කියන එක දුකක් මේක මේක ලෙඩ ගොඩක් බුදු පියාණන් වහන්සේ මේ ශරීර කූරුවට කියන්නේ රෝග නිද්දං පභංගුරං බිඳිලා යන්න පුළුවන් රෝග කූඩුවක් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තවත් සමහර විට ධර්මයේ ප්‍රකාශ කරන නවද්වාරෝ මහවණෝ නව දොරක් ඇති මහ වනයක් කියලා. මේ වහනකොට සමහරුන්ට සමාජයට තරහ යන්නත් පුළුවන්. ඇයි බුදු පියාණන් වහන්සේ මේකට නිග්‍රහ කළේ කියලා. ඒ විදිහට තරහගත්තු අය රූපනන්දාය කතාවෙහිම ප්‍රකාශ වෙනවා. නමුත් අන්නේ මේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති තැනත්තා කල්පනා කරන මේක සත්‍යයි. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් අර විදිහේ කායික දුර්වලතාවය ඇති කෙනාට මේක අමුතුවෙන් කෙනෙක් කියන්න ඕනේ හැම කෙනෙක්ම මේ ශරීරයට පිළිකුල් කරනවා ඒ කුෂ්ඨ රෝගියෙක් නම් අන්න එතකොට ඒ තත්ත්වයටපත් වුණා මෙතෙන්දී ඒ සුපබුද්ධ කුෂ්ඨ රෝගියා අර අපි කලින් අවස්ථාවකට අපි ප්‍රකාශ කළ වගේ ද්වේෂ බලාගත් ආශිර්වාදයේ වගේ ඒ පාප කර්ම විපාකයෙන් වැඩගත්තා අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕන මේ නිවන් මාර්ගයේ ගමන් කරන්න අපිට මේ රට කිරෙන් පැනින උතුරලා හොඳට සරු ජීවිත ලබාගෙන ධනවත් වෙලා ඊට පස්සේ නිවන් දකින්න එක නෙවෙයි හිතන්න තිබෙන්නේ. අපේ යම් අඩුපාඩුකම් තිබෙනවා නම් ධනෙන් හෝ ශරීරයෙන් හෝ රෝග පීඩා ආදියෙන් හෝ ඒකම උපකාර කරගන්න ඕන. අර කියාපු ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන ශක්තිය මතු කරගන්නට. අපිට ආද බොහෝ විට මේ අපි විපාකයෙන්මයි පාඩම ඉගෙන ගන්නේ. පාඩම ඉගෙන ගත්තාම තමයි ගුරුවරයා ඇලුවට පස්සේ තමයි මේ ගණන හරියට හැදෙන්නේ. අන්න ඒ වගේ මේ මායාවෙන් කොතිකුත් අපි මේ පීඩාව ඉඳලා තිබෙනවා. අපි දීර්ඝ සංසාරයේ මේවායින් පාඩම ඉගෙන ගත්තේ නැහැ. බුදු පියාණන් වහන්සේ පාඩම ඉගෙන ගන්න ආකාරය අපිට දක්වලා තිබෙනවා. අන්න ඒක නිසා මේ පින්නතුන් දැන් සතුටු වෙන්න ඕන මෙතෙක් මේ වේලා අපි මේ බුදු පියාණන් වහන්සේගේ දේශිතේ ධර්මය උපකාර කරගෙන අපේ ජීවිතයට හැටගස්කවා ගැනීමටයි මේ අපි මේ මේ කාලේ යෙදුවේ මේ අවස්ථාවේ ආදි වශයෙන් ශීලය කියන වටිනා ශීලයක් අදිෂ්ඨාන කරගත්තා ඒ වගේම ධර්ම ශ්‍රවණ අවස්ථාවේදී අපි අර යම්කිසි දවසක නිවනට උපකාර වෙන ඉන්ද්‍රිය පහක් බල පහක් වර්ධනය කර ගැනීමට උත්සාහවත් වුණා කියලා හිතන්න ඕන. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහක් මතු කරගෙන තමයි කෙනෙක් නිවන් දකින්නේ. සද්ධාව කියන එක ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපති තත්වයක්. තමන්ගේ චිත්තසංතානයේ අධිපති තත්වයක්. මේකට වටුණු පලන් දන්න ඕන සද්ධාවට ඊළාට වීරිය මතු කර ගන්න ඕන වීරිය වීරිය ඉන්ද්‍රියක් බවට පත් කර ගන්න ඕන ඊළාට සතිය සිහිය ඊළාට සමාධිය ඊළඟට ප්‍රඥාව මෙන්න මේ කියාපු ඉන්ද්‍රිය ධර්ම දිනු කර ගැනීමට ඇති කර ගැනීමට උපකාර වෙනවා. ඒ ඉන්ද්‍රියන් ඇති කරගත්තා නම් ඒ තැනත්තාට ඒවාම බල වෙනවා. සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල. අන්න ඒවා උප ඒවා ඇති කර ගැනීමට උපනිශ්‍රේ වෙන විදිහේ මේ ධර්ම ශ්‍රවණයක මේ අවස්ථාවේ දුනා මේ කල්පනා කරන්න ඕනේ කුසල් සිටිවිලි රාශියක් එක මොහොතක් පාසා අපේ චිත්තසංතානෙ තැන්පත් වුණා ඒවා ඉන්න තවනොයෙකුත් ඒ සාංශාරික වශයෙන් ආනිසංස රාශියක් ගලාගෙන එනවා ඒක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නමුත් ඒ හැම එකටම වඩා අපි මේ කල්පනා කරන්න ඕනේ මේ සංසාරයේ ඇති දුක් ස්වභාවය බුදු පියාණන් වහන්සේ ප්‍රතිඋත් අවස්ථාවල ප්‍රකාශ කරලා තිබෙනවා ඒක නිසා මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මේ ලබා ගන්න මේ හැම කුසල සම්පත්තියක්ම අපි යොදන්න වඩන්න ඕන මේවා ආයෝජනය කරන්න ඕන නිර්වාණය සඳහා නිර්වාණ ශාන්තිය සඳහා මේ සසර දුක් කෙලවර කර ගැනීම සඳහා කල්පනා කරගෙන මෙතෙක් මේ වේලා ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සීල සමාදානෙන් එතෙක් මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය අපට උපකාර කරගෙන මේවා උපකාර කරගෙන මේ ජීවිතයේදීම හැකිනම් මේ අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා වගේ සෝවාන් ආදී මේ මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් මමා මහ නිවනින් සිරුසා ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒ සංසාර දුක්ඛ කෙලවර කර ගැනීමට අපට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම යම් තාක් මේ ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් ඒ වගේම මේ පූජනීය ස්ථානයට අධිග්‍රහිත දෙවි දේවතාවුන් සිටිනවනම් පින් බලාපොරොත්තු වෙන නිවන් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම පින් පුණ්‍ය මේ අප විසින් ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණීමේ වශයෙන් රැස් කරගත්තු කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී ඒ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා කරන්ට ඒ වගේම තම තමන් නමින් නැසීමේ පරිලෝකීය ඥාතීන් පමණක් නොවේ ඒ අවීචියේ පටන් අකනිටා දක්වා වූ යම් තාක් පින් කැමැති නිවන් කැමැති සත්‍යෝ එසෙද්ද හැම දිනෙකම අපගේ මේ කුසල සම්භාරය අනුමෝදන් වී ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාරික දුකින්වත් මිදී අජරාමර සංඛ්‍යාත උතුම් මහා මහ නිර්වාණ ශාන්තියෙන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන දැන් මේ විදිහට මේ ගාථා කියලා පින් දෙන්න එත්තාවතා ජාමි දේවාන් දන් සබ්බ සම්පත්තිය නාමතා ජාමි සබ්බීතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්ප දේවතා සම්බුද්ධාං භාරේණ සදා සුඛිතමන්තු මේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්ප දේවතා සම්බුද්ධාං සදා සුඛිතමන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්ප දේවතා සම්බුද්ධාං අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti භග්ග සම්පatti නේච අතෝ නිබාන සම්පatti නාතේ සමිච්ඡති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසාදීමෙන් ධර්මදානමය කුසල් රැස්කරගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.